හොඳා දැන් එහෙමනම් අපි සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් අතහරිමින් කුසල් කරමින් ඉදිරියට ගමන් කරමු. ඒ සඳහා අපට සීල සමාධි ප්‍රඥා කියලා අනුක්‍රමයක් තියෙනවා. මේකට ත්‍රිශික්ෂාව කියලා කියනවා. සීල සමාධි ප්‍රඥා මේකත් කොටස් දෙකකට බෙදනවා අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියලා සීල සමාධි ප්‍රඥා ඒතර සීල සමාධි ප්‍රඥා කියන එක සාමාන්‍යයෙන් ජනතාවට ප්‍රත්‍යඥයින්ට තියෙන දෙයක් සීල සමාධි ප්‍රඥා කියන්නේ නිවන් දැකීමේ අපේක්ෂාවක් නැතුව අපායට බයෙන් දිව්‍ය ලෝකයට ආසාවෙන් සිල් රකින්න පිරිසක් ඉන්නවා. ඒ කට්ටියගේ සීලයට කියනවා ලෞකික සීලය කියලා. ඒකෙන් ලබා ගන්න පුළුවන් ලෞකික සම්පත් පමණයි. සුගතියට යන්න පුළුවන්. එච්චරයි. දුගතියෙන් අත මිදී සුගතිගාමී වෙන්න පුළුවන්. මොකද ඒක තියෙන්නේ ඒ සීලේ තියෙන්නේ කෑදරකම ආශාව. ආශාවයි බයයි. ප්‍රතඥන සීලය ප්‍රතඥන ස්වභාවය කියලා කියන්නේ ආමේකයි. ඔය සීලය කියන වචනේ තේරුම ස්වභාවය කියන එකයි. හැටි. හැටි. ඒගොල්ලන්ගේ හැටි එහෙම තමයි. දිව්‍ය ලෝකයට ආසාවෙන් අපායට බයෙන් නරක දේවල් වලින් අයින් වෙලා හොඳ වැඩ කරනවා. ඒගොල්ලන්ගේ හැටි එහෙම තමයි. එතකොට ආර්ය පුද්ගලයන්ගේ හැටි ඊට වඩා වෙනස් ටිකක්. ඒ කට්ටියත් නරක වැඩවලින් අයින් වෙලා හොඳ වැඩ කරනවා. ඒ කට්ටිය නරක වැඩවලින් අයින් වෙන්නේ අපායට බයෙන් නෙමෙයි. ශ්‍රද්ධාව ඇති ආර්ය පුද්ගලයෙක් අපායට යන්නේ නැහැ මොනවා කරනවත්. ඒ කට්ටිය නරක වැඩවලින් අයින් වෙන්නේ සිත පිරිසිදු කර ගැනීම සඳහා. ලෝභ, දෝෂ, මෝහ ඒවා තමයි ওই නරක වැඩවල තියෙන්නේ. ලෝභ, දෝෂ, මෝහ වලින් තමයි සිත අපිරිසිදු වෙනා තියෙන්නේ. එතකොට ආර්ය පුද්ගලයේ සිල් රකින්නේ සිත පිරිසිදු කර ගැනීම සඳහා මිසක් තවත් දෙයක් සඳහා නෙමෙයි. සිත පිරිසිදු කරගන්නවා කියන්නේ නිවන් දකින්නවා කියන එකයි. ඒක ආර්ය පුද්ගලයන්ගේ හැටි. එතකොට උන්ගේ හැටි මෙහෙමයි, මොන්ගේ හැටි මෙහෙමයි. ඔන්න වෙනස. එතකොට ආර්ය පුද්ගලයන්ගේ සීලයට කියනවා අදි සීලය කියලා. අදි සීලය. ප්‍රත්‍යඥයන්ගේ සීලයට සීලය කියලා කියන්නේ. ඒක අදි වෙන්න බෑ. අදි නෙමෙයි ඒක. සීලය සාමාන්‍ය සීලය. එතකොට ඒ සීලය පිරිසිදු නෑ. අවුරුදු 50ක් අකුරටම සිල් රැක්කත් ඒක ඇතුලේ තියෙන්නේ මොනවද? තණ්හාව. තණ්හාව තියෙනවා නම් පිරිසිදු වෙන්න බෑ. ආර්ය පුද්ගලයෙක් එක මොහොතක් සීලයක් රැක්කත් ඒ සීලය පිරිසිදුයි. සීල විසුද්ධිය කියලා කියන්නේ ඔන්න ඕකයි. සීලේ විසුද්ධි වෙන්න නම් මෙහි යථාර්ථය දුකයි කියලා දැනගෙන එක්තරා ප්‍රමාණයකටවත් නිර්වාණයට පැහැදීගෙන සීලයක පිළිපදනවා නම් ආන් මේ පුද්ගලයා සීල් රකින්නේ තවත් ලෝකයකට යන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. එයා අපායට යන්නේ නැති බව දන්නවා. ඒක නිසා මේ පුද්ගලයාගේ සීලය තුළ ආසාවක් නැහැ, බයක් නැහැ. තණ්හාව නෑ. තණ්හාව මැඩගෙන තියෙන්නේ. හ්ම්. ආන් ඒක තමයි පාරමිතා සීලය කියනත් කියනවා, අදි සීලය කියලත් කියනවා, විසුද්ධ සීලය කියලත් කියනවා. සීල විසුද්ධිය කියන්නේ ඔන්න ඕකයි. එතකොට ඔයගොල්ලන්ට ලැබෙන ඵල ඔය තියෙන්නේ ඵල. ආර්ය මාර්ගයේ ගමන් කරනකොට ලැබෙන ඵල. ආර්ය මාර්ගයේ ආරම්භ වෙන්නේ කොතනින්ද? පඤ්ඤා සංවර්ධනික පටිපදාවෙන් සත්පුරුෂයෙක් ළඟට යනවා ධර්ම ශ්‍රවණය කරනවා සිතා විමසාගෙන තමා තුළින් දැනගන්නවා අන්න ආර්ය භූමියට ඇතුළු වුණ තැන එතන ඉඳන් මේ පුද්ගලයා ආර්ය පුද්ගලයෙක් එයාගේ හැටි ඔහම තමයි එයා තවත් ලෝකයකට රිංගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ දැන පැහැදීම තියෙන ඇත්තෙක් අපායට යන්නේ නැහැ එහෙනම් එයාගේ සීලය තුල තියෙන්නේ මොකන්ද? නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාව පමණයි. තණ්හා මාන දිට්ඨි අනුපහතා වෙනවා. තණ්හා මාන දිට්ඨි වලින් නොමඩනා ලද කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුක්ත වුණා වූ යම් ස්වභාවයක් තියෙනවා නම් ආන් ඒකට කියනවා ආර්ය සීලය කියලා. ආර්ය පුද්ගලයන්ගේ හැටි. ඉතින් ඒගොල්ල තවම රහත් වෙලා නැති හන්දා කලාතුරකින් පව කරනවා. හැබැයි කලාතුරකින් සුළු පවක් තමයි කරන්නේ. කලාතුරකින් පවක් කළත් වහාම ලැජ්ජාවටපත් වෙනවා. අනේ මගේ තීරණය කැඩුණා නේද කියලා. බයකුත් තියෙනවා මේ කැඩේ කියලා. ඒ බය ඔය අපායට බය නෙමෙයි එතන තියෙන්නේ. ඒක කුසල කර්මයක් ඒ බය කියන්නේ. සත්කාරී ධනෙන් එකක්. ලැජ්ජා බය කියන්නේ සත්‍යාර්ථ ධනෙන් ධන දෙකක්. එතකොට මේ සත්තාරිය ධනය තියෙන නිසා මේ පුද්ගලයා වහාම හන්දි කරගන්නවා මේක කලාතුරකින් කැඩුනත් ඒ කඩාගන්නේ අකමැත්තෙන් කැමැත්තෙන් කඩාගන්නේ නෑ එයා වහාම හන්දි කරගන්නවා ඒක තමයි ආර්ය පුද්ගලයන්ගේ හැටි සීලය කියන්නේ අන්න ඒකයි කලාතුරකින් පවක් කළත් වහාම හන්දි කරගන්නවා මේ හැටි කාගේ හැටිද ආර්ය පුද්ගලයන්ගේ හැටි ඒකට කියනවා ආර්ය සීලය කියලා. හැටි කියන එකයි ස්වභාවය. ප්‍රත්‍යඥයන්ගේ ස්වභාවය පව් කළා කියලා ගණන් ගන්නෙ නෑ, ලැජ්ජා වෙන්නේ නෑ, බයකුත් නෑ පව් කරන්න. වැඩි හරියක් ඔය අකුසල භූමියේ තමයි ජීවත් වෙන්නේ. කලාතුරකින් තමයි කුසල භූමියට යන්නේ. ගියත් වැඩි වෙලා ඉන්නේ ආර්ය පුද්ගලයෙක් වැඩිම වැඩිපුරම ජීවත් වෙන්නේ කුසල භූමිය තුළ කලාතුරකින් අකුසල භූමියට යන්න සිද්ධ වුණත් වහාම ආපහු පැනලා දුවනවා. ඒ හැටි ඒ ගොල්ලන්ගේ හැටි අන්න ඒකයි සීලය කියලා කියන්නේ. එතකොට සීලය පිරිසිදුයි. සීල විසුද්ධිය කියන්නේ වම් උතනයි. එතකොට ශ්‍රද්ධාවෙන් තොරව අවුරුදු 50ක් සීල් රැක්කත් අපුරටම සීල් රැක්කා. එතන පිරිසිදු සීලයක් නැහැ. සීල විසුද්ධියක් නැහැ. අදි සීලයක් නැහැ. අදි සීලය කියන්නේ ඕකයි. විසුද්ධ සීලයට අදි සීලය කියන්නේ. ප්‍රතග්ජනේ කවුරුදු 50ක් සීල් දැක්කත් අකුරටම සීල් දැක්කා. අදි සීලයක් නෑ. විසුද්ධ සීලයක් නෑ. එහෙනම් මේ අදි සීලය ඇති වෙන්නේ ශ්‍රද්ධාව පදනම් කරගෙන. ආම් බලන්න ශ්‍රද්ධාවේ තියෙන බලය නේද? ශ්‍රද්ධාවෙන් තොරව මොනවා කළත් නිවන් දකින්න බෑ කියන්නේ ඔන්න ඕකයි. සද්දා භාවනා සංකල්පය මම ඉදිරිපත් කළේ මෙන්න මේ නිසා. තේරුණා නේද? ඉතින් තමයි වීරියක් ඇති වෙන්නේ. ශ්‍රද්ධාවෙන් දකිනවා මේ ලෝකේ දුකක් මේක කරදරයක් මේක අසහනයක් මේක අසද්ධර්මයක් මේක පීඩාවක් දකිනවා දැක්ක හැටි එයා නවත්තන්න බෑ මොනවා කරනවත් ආයේ නෑ භාවනා පන්තියේ කොච්චර වැස්සත් පීනගෙන හරි එනවා දැන් බලන්නකෝ මං අද හිතන් හිටියේ ඔන්න 25ක් 30ක් එවදින් ඇති කියලා බලනකොට ගිය සතියටත් වැඩි ගිය සතියටත් වැඩි යන්න මේ ශාලාව මත වේගන යන්නේ මටම පුදුමයි පුදුමෙන්න දෙයක් නැහැ. ඉතින් හැටි ඒ කට්ටියගේ. වීරියක් තියෙනවා ඒ කට්ටියට දැන්. හ්ම්. ආරබත ආරම්භයක් තියෙනවා. නෙක්කමත වීරියෙන් නික්මිලා යනවා. යුඤ්ජත බුද්ධ ශාසනය. ඊට පස්සේ මේගොල්ලෝ බුද්ධ ශාසනය යෙදෙනවා. මොකද්ද මේ බුද්ධ ශාසනය කියන්නේ? සියලු පව් කළ යුතුයි, කුසල් කළ යුතුයි. කුමක් සඳහාද? සිත පිරිසිදු කර ගැනීම සඳහා බුද්ධ ශාසනය කියන්නේ ඔන්න ඕකයි. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන සාසනං. ඒතර ශ්‍රද්ධාවෙන්මයි මේ බුද්ධ ශාසනයට යන්නේ. ශ්‍රද්ධාවෙන් ලෝකෙහි යථාර්ථය දැක්ක හැටිය පින්නොතේ මේක ගිනි ගොඩක් දුකක් කරදරයක් අසහනයක් දෙක දැක්ක හැටිය. ඊළඟට මොනව ලබා ගන්නද මෙයා බොරු කියන්නේ? මොනවද හොරකම් කරන්න තියෙන්නේ මේකේ? මේක ගිනි ගොඩක් න ะ මේක දුක් ගොඩක් න ะ දඬු මුගුරු ගන්න ඕනේද? පරස වචන කියන්න, සම්ප්‍රප්පලාප කේලම් කියන්න මොනවටද ඔය කරන්නේ? මේ නරක වැඩ කරන්න අවශ්‍ය නැහැ කියන තත්ත්වෙට මේ පුද්ගලයාපත් වෙනවා. මේ මේක තමයි දර්ශනයක් තුළින් ඇතිවෙන ශික්ෂණය කියන්නේ. මේක ස්වභාවයෙන්ම ඇති වෙන දෙයක්. අද මිනිස්සු නරක වැඩ කරන්නේ මොනවටද කියලා හිතන්නකෝ. මේ ලෝක ධර්ම ගොඩ ගහගන්න. ලෞකික සම්පත් ගොඩ ගහගන්න. ඒක ගොඩ ගහගත්ත දේ රැක ගන්න. ඈ ඒවැ සීමාවක් නැහැනේ. ආසාවේ සීමාවක් නැහැනේ. ඉතින් කොච්චර ගොඩ ගහගත්තත් මදි. යලිත් යලිත් යලිත් යලිත් හොරකම් කරනවා, බොරු කියනවා, සතුන් මරනවා, සතුන්ට හිංසා කරනවා. ලෝකය ගොඩ ගහ ගැනීම සඳහා වෙන දෙයක් සඳහා නෙමෙයි. එක්ක ගොඩ ගහගත්ත දේ රැක ගැනීම සඳහා. මේ ශ්‍රද්ධාව ඇති වෙනවා සමගව මේකේ යථාර්ථයේ දුකක් කරදරයක් හිංසාවක් පීඩාවක් ගිනි ගොඩක් කියලා දැක්ක හැටියේ තවත් ඔක ගොඩ ගහ ගන්නවද? තවත් ගින්දරට දර දානවද? නෑ නේද? තියෙන දර ටිකත් අයින් කරලා දානවා. ඈ අන්න නික්කමත කියනවා සමගම යුඤ්ජත බුද්ධ ශාසනය ඔන්න බුද්ධ ශාසනයට යනවා. ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනය. මොකද්ද බුද්ධ ශාසනය සියලු පව අධර්මයෙන් කුසල් කරමින් ඉදිරියට යනවා. බලන්නකො එකින් එක එකින් එක ගැට ගහලා එන හැට නේද? ශ්‍රද්ධාවෙන් නෙක්කම්ම සංකල්පයට යනවා. එතනින් සීලයට යනවා. ඔන්න බලන්න. හරිම ලස්සනයි නේද? හොඳට පැහැදිලි නේද? එකින් එක ගැට ගැහෙන හැටි පේනවා නේද? මේ මේක තමයි අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා කියලා කියන්නේ. අනුපූර්වයි මේක. ඒකට එකක් අනුපූර්ව වෙනවා. අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. ඈ එතකොට බුද්ධ ශාසනය කියන්නේ ඕකයි. සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් අතහරිමින් කුසල් කරමින් යමෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා බුද්ධ ශාසනය තුල ජීවත් වෙන්නේ. ඊළඟට එයාගේ සීලය පිරිසිදුයි. ඊළඟට සමාධිය. එතකොට මේ ශ්‍රද්ධාවන්තයෙක් සමාධිගත වෙන්නේ බ්‍රහ්ම ලෝකයට යන්න නෙමෙයි. මේ මැජික් පෙන්වන්න එහෙම හිතාගෙන නෙමෙයි. ශ්‍රද්ධාවන්තයෙක් සමාධිගත වෙන්නේ නිවන් දැකීම සඳහා. පංච නීවරණ යටකර ගැනීම සඳහා තමයි සමාධිගත වෙන්නේ. ඇයි? පංච නීවරණ වලින් තමයි කුසල් දහම් වෙහිලා තියෙන්නේ. ඒතකොට පංච නීවරණ මර්ධනය කරගත්තේ නැත්නම් කුසල් දහම් වඩන්න බෑ. වර්ධනය කරගන්න බෑ. ආන් ඒ සඳහා තමයි යා සමාධිය තියන්නේ. බ්‍රහ්ම ලෝකයෙන් හිතාගෙන නෙමෙයි. අසත් ධර්මයේ හෙවත් පංච නීවරණ මර්ධනය කරගෙන සත් ධර්මයේ වර්ධනය කර ගැනීම සඳහා සමාධිගත වෙනවා. අන්න ඒක තමයි විසුද්ධ චිත්ත කියලා කියන්නේ. විසුද්ධ චිත්ත. එතකොට ශ්‍රද්ධාවෙන්මයි ඒ ටිකක් ලැබෙන්නේ නේද? ශ්‍රද්ධාවෙන්ම නේද? ඒතර ශ්‍රද්ධාව නැති අය සමාධිගත වෙන්නේ බ්‍රහ්ම ලෝකේ යන්න. බ්‍රහ්ම ලෝකයට ආසාවෙන්. එතන විසුද්ධ චිත්තයක් නැහැ. විසුද්ධ චිත්තයාගේ ආරම්භය තමයි ශ්‍රද්ධාවෙන් සමාධියට යන්නේ. <clears throat> එතකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මෙයාගේ සිත පිරිසිදු වෙලා පිරිසිදු වෙලා පිරිසිදු වෙලා ගිහින් අන්තිමට පරිපූර්ණ පාරිශුද්ධියටපත් වෙනවා කියන්නේ සකල ක්ලේශයන් ප්‍රහීන වෙනවා කියන එකයි. සියලෝම කෙලෙස් අයින් වෙලා පරිපූර්ණ චිත්ත පාරිශුද්ධියක් ලැබෙනවා. ඒතර සීල සමාධි. ඊළඟට සමාධියෙන් ප්‍රඥාවට යනවා. ප්‍රඥාවත් අධිපඤ්ඤා වෙන්න ඕනේ. අධිපඤ්ඤා කියලා කියන්නේ විදර්ශනා ඥානයට නිර්වාණය සඳහා ඇති කරගන්න ප්‍රඥාවට. තවත් ප්‍රඥාවක් තියෙනවා ලෞකික පඤ්ඤා කියලා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන දේවල් ඔය හොයා සපයා ගැනීමටත් ඥානයක් තියෙන්න එපායි මෝඩයින්ට. මෙලොවත් බෑනේ සතුටින් ඉන්නනේ මෝඩයා හැමදාම හිඟා කනවනේ. නේද? මෝඩයා හැමදාම හිඟා කනවා. ඒකට ලෞකික සම්පත් ලබා ගන්නත් ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒකට කියනවා පඤ්ඤා කියලා. ඒතකොට ලෝකේ යථාර්ථය දැනගෙන නිර්වාණය සඳහා යම් ප්‍රඥාවක් තියෙනවා නම් ඒකට කියනවා අධිපඤ්ඤා කියලා. දැන් පැහැදිලි නේද? අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා. මේ ආර්ය පුද්ගලයන්ගේ ස්වභාවය. ප්‍රත්‍යඥයන්ගේ ස්වභාවය හොඳ මිනිස්සු ඉන්නවා ප්‍රත්‍යඥයන් අතර නැත්තේ නෑ. හොඳ මිනිස්සු සිල්වත්, ගුණවත්. ඈ හොඳ මිනිස්සු සමාධියලත් යනවා. ඈ හොඳ මිනිස්සු ප්‍රඥාව ඇති කරගෙන ඉන්නවා. ඒගොල්ල කොච්චර හොඳ මිනිස්සු වුණත් ශ්‍රද්ධාව නැත්නම් ප්‍රත්‍යඥයෝ. එයාට කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. දැන් සීල සමාධි ප්‍රඥා අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියන එකේ වෙනස පැහැදිලි නේද? ආ මේකයි. ඉතින් මේ අදි කියන தത്വයට යන්න නම් සද්ධාව තියෙන්න ඕනේ. සද්ධාවෙන් තුරව යන්න බැන්නා කරලා. ආන් මේකයි සද්ධා බීජං කියේ බුද්ධ ශාසනයේ බීජය. සද්ධා. බුද්ධ බීජය. ශ්‍රද්ධාවෙන්මයි විදර්ශනය ලබන්නේ. සම්මා දිට්ඨිය ඇති කරගන්නේ ශ්‍රද්ධාවෙන්. ලෝකේ දුකයි දුකයි දුකයි දුකයි කියලා දැනගෙන ඉදිරියට යනවා. එතකොට සක්කාය දිට්ඨිය නැති වෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ ලෝකයේ සැපයි සැපයි සැපයි කියන මුලාවනේ. දැන් අපි ලෝකේ දුකයි දුකයි දුකයි කියලා දැනගෙන ඉදිරියට යනවා. ඒකෙන්මයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. සම්මාදිට්ඨිය ඇති වුණාන් පස්සේ යන්නේ විදර්ශනයට ගියා. ඊට පස්සේ විදර්ශනා ඥානෙ වඩ아가න යනවා. විදර්ශනා ඥානය කියලා කියන්නේ විනිවිද දැකීම කියන එකයි. විදර්ශනා ඥානය කියන්නේ. අස්සෙන් දැකීම කියන එක. දැන් රහතන් වහන්සේලාට විදර්ශනා ඥානයක් නැහැ. මම ඕවා කියන්නේ නිදිමත යන්නයි, පිබිදිලා එන්නයි. මොනවා? රහතන් වහන්සේට විදර්ශනා ඥානයක් නැහැ. නෑ නෑ. නැතිනම් තමයි නෑ කියන්නේ. අන්න දැන් විදර්ශනයේ පිළිබඳව මේ පින්නතුන්ට අවබෝධයට යන තැන ඔන්න ඔතනයි. දැන් ඔයගොල්ලෝ හිතනකොට මොකක්ද එහෙනම් මේ විදර්ශනය කියන්නේ? විදර්ශනය කියන්නේ අස්සෙන් දකිනවා. අස්සෙන් දකිනවා. ආත්ම දිට්ඨිය සියුම් කරගෙන ආත්ම දිට්ඨිය අස්සෙන් සත්‍යය දකිනවා. සක්කාය දිට්ඨිය තියෙන අයට අස්සෙන් දකින්න බෑ. ආත්ම දිට්ඨිය ගොරෝසු වෙන්නේ. ඒ කට්ටියට විදර්ශනාවක් නෑ. සක්කාය දිට්ඨිය තියෙන අයට අස්සෙන් දකින්න බෑ. තේරුණා නේද? දැන් මෙහෙම විනිවිද දැකගෙන දැකගෙන දැකගෙන යනකොට ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විනිවිද දකිමින් යනවා. යන්න යන්න මොකද වෙන්නේ ආත්ම දිට්ඨිය සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා ගිහිල්ලා කඩලම යනවා. අන්න එදාට විදර්ශනාව ඉවරයි. දැන් තියෙන්නේ අස්සෙන් දැකීමක් නෙමෙයි, निराවරණ ඥානය තමයි තියෙන්නේ. රහතන් වහන්සේලා තියෙන්නේ निराවරණ ඥානය. මහා ප්‍රඥාව කියන්නේ ආන් ඒකයි. එතකොට ප්‍රත්‍යඥයන්ටත් විදර්ශනාවක් නැහැ. රහතන් වහන්සේටත් විදර්ශනාවක් නැහැ. ප්‍රත්‍යඥයන්ට විදර්ශනාවක් නැහැ කියන්නේ ප්‍රත්‍යඥයාගේ ආත්ම දිට්ඨිය දැඩි වෙලා තියෙන්නේ. අස්සෙන් බලන්න බෑ. රහතන් වහන්සේට අස්සෙන් බලන්න අවශ්‍ය නැහැ. නිරාවරණ ඥානය තියෙන්නේ. පැහැදිලි නේද විදර්ශනාව පිළිබඳව. ඉතින් මේ විදර්ශනාව ඇති කරගන්නේ කොහොමද? ලෝකය දුකයි දුකයි දුකයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැනගෙන නිර්වාණයට පැහැදීගෙන ඉදිරියට යනවා. ඒතර සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? ලෝකයේ නිට්ටයයි සැපයි ආත්මයි කියන දැඩි පිළිගැනීම නෑ නේද? ඒතකොට මේ ප්‍රබල ප්‍රතිවිරුද්ධ බලයේ දැම්ම හැටි මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය නැති වෙලා විනිවිද පේන්න පටන් ගන්නවා. විදර්ශනාවේ තියෙනවා. ඊට පස්සේ විනිවිද දකමින් ඉදිරියට යනවා. එතකොට මොකද වෙන්නේ? අර සියුම් වුණ ආත්ම දිට්ඨිය තවත් සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා කැඩිලම යනවා. දැන් සම්මාදිට්ඨිය ඇති වුණා කියන්නේ ආත්මදිට්ඨිය නැති වුණා නෙමෙයි. ආත්මදිට්ඨිය සියුම් වුණා. සියුම් වුණා. ගොරෝසු බව නැති වෙලා ගියා. ආන්න එතන ඉඳන් අදි කියන වචනේ තමයි ඇති වෙන්නේ ඒගොල්ලෝ. අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා. පැහැදිලි නේද? එතකොට සද්ධර්ම මාර්ගයේ යනකොට ලැබෙන ඵල ඔය කතා කළේ සීල, සමාධි, අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියන මේ ඵල ලැබෙනවා. ඊළඟට සතර සතිපට්ඨානය පිළිබඳව දකින්න හම්බ වෙනවා යාට. සතර සතිපට්ඨානය දකින්නවා කියන්නේ මොකද? මේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වලට අනුව සත්‍යය දකින්න පුළුවන් බව දැනගන්නවා. ඒකයි සතර සතිපට්ඨානය දකින්නවා කියන්නේ. දැන් මං කය අනුව දුක පෙන්නවා නේද? වේදනාව අනුව දුක පෙන්නවා. එතකොට සතර සතිපට්ඨානයෙන් දුක දකින්න පුළුවන් යථාර්ථයේ දකින්න පුළුවන් බව දැන ගැනීම තමයි සතිපට්ඨානය පිළිබඳව දැනගන්නවා කියලා කියන්නේ. සතර සතිපට්ඨානය. ඊළඟට සතර ඉද්ධිපාද ලැබෙනවා ඒ අයට. මොනවා සතර ඉද්ධිපාද කියන්නේ? ඡන්ද, චිත්ත, විරිය, වීමංස. ඡන්දය කියන්නේ නිර්වාණයට කැමැත්ත. ඡන්දය කියන්නේ නිවන් දැකීමේ කැමැත්ත. ඒ ශ්‍රද්ධාවෙන් ඇති වෙන්නේ. චිත්තය කියන්නේ විසුද්ධ චිත්තය. විසුද්ධ චිත්තය කියන්නේ නිවන් දැකීම සඳහා සිත ඒකාග්‍ර කරගන්න එක සමාධිගත වෙන එක. ඡන්ද චිත්ත. විරිය කියලා කියන්නේ ඊට පස්සේ විශාල වීරියක් ඇති වෙනවා. දැන් සමාධියට ගියාන් පස්සේ සෑහෙන අර කෙලෙස් යටපත් වෙනකොට සෑහෙන සැනසීමක් ඇති වෙනවනේ නේද? ඉතින් කල්පනා කරනවා මේ කෙලෙස් යට කරගත්ත තරමට මෙච්චර සැනසීමක් ඇති වෙනවනම් දුවන් මේ මේ කෙලෙස් නැති කරගත්තොත් මොන තරම් සැනසීමක් ඇති වෙයිද නේද? අන්න ඊට පස්සේ වීරියක් ඇති වෙනවා. තිරේටම යන්න ඕනේ කියලා වීරියක් ඇති වෙනවා. විමංශ සිතනවා විමසනවා. සත්‍ය අවබෝධ කරගන්න එහෙම තමයි සිතනවා විමසනවා. අන්න ඡන්ද, චිත්ත, විරිය, විමංශ. කොහොමද තියනවද? තියනවද තමා ළඟ? ආන් ඒවා බලන්න තමා ළඟ තියනවද කියලා. සෝවාන් තියනවද කියලා බලන්න ඉස්සෙල්ලා ඕව බලන්න ඕනේ. අද බලන්නේ සෝවාන් තියනවද කියලා නෑ. අනික්ව බලන්නේ නෑ. එතකොට චත්තාරෝ ඉද්ධිපාදා චත්තාරෝ සම්මප්පදානා සතර සම්‍යක්ප්‍රදං වීර්යය තියෙනවද කියලා බලන්න දැන් සතර සම්‍යක්ප්‍රදං වීර්යය කියන්නේ මොකද්ද සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් හල යුතුය කුසල් කළ යුතුය කියන තීරණය ඕක දෙකකට මම බෙදලා තියෙනවා නම් හතරකටත් බෙදලා දෙන්නම් උපං කුසල් දිනු කර ගන්න ඕනේ නූපං කුසල් වැඩි කර ගන්න ඕනේ ඇති කර ගන්න ඕනේ උපං අකුසල් මර්ධනය කර ගන්න ඕනේ නූපං අකුසල් වලට ඇති වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ ඔන්න සතර සම්‍යක් ප්‍රදන් වීර්යය. තියනවාද ඔවා? හා යන්තම්තර තියනවාද? තියනවා නේද? මෙන්න මේවා තියනවාද කියලා බලන්න. මේ භාවනා පන්තියට ඇවිදින්න බලන්න අපිට දැන් මේවා වැඩිගෙන යනවාද? මේවා තමයි සද්ධර්ම මාර්ගඵල. තේරුණා නේද? සතර සම්‍යක් ප්‍රදන් වීර්යය, සතර ඉද්ධිපාද, සතර සතිපට්ඨානය. ඈ එතකොට සතර සතිපට්ඨානයේ වැඩෙන්න වැඩෙන්න තමයි මේවා වැඩෙන්න පටන් ගන්න. ඊළඟ පංච ඉන්ද්‍රිය. බලන්න තියනවාද කියලා පංච ඉන්ද්‍රිය? මොනවද පංච ඉන්ද්‍රිය කියන්නේ? මායාවේ පංච ඉන්ද්‍රිය නෙමෙයි ඈ. මායාවේ පංච ඉන්ද්‍රිය කියන්නේ ඇස කන දිව නාසය කය. මේවා මායාවේ පංච ඉන්ද්‍රිය. ඕවා නිසා තමයි අපි මේ අගාධයට ගිහින් තියෙන්නේ. බුදුහාමුදුරුව අපිට දුන්න පංචේන්ද්‍රිය සද්දා වීරිය සති සමාධි ප්‍රඥා තියනවාද ඒවා? සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. යන්තම් අර තියනව නේද? මේවා තමයි වඩව ගන්න ඕනේ. ඊළඟට පංච බල ඒත් මේ ටිකමයි. කොච්චර වීරිය තිබුණත් වැඩක් නැහැ බලයක් නැත්තම්. ඒ බලය තමයි මේ ඉන්ද්‍රිය ධර්ම. පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ ඉන්ද්‍රිය තිබුණට වැඩක් නැහැ බලයක් තියෙන්න ඕනේ. ඉන්ද්‍රිය කියන්නේ නායකත්වය. නායකයෙක් හිටියට වැඩක් නැහැ බලයක් නැත්තම් නේද? බලයක් නැති නායකයෙකුට වැඩක් තියනවාද? නෑ නේද? එහෙනම් බල ධර්මාසයෙන්ුත් බුදුහාඳුර ඉදිරිපත් කළේ ඔන්නෝක. සද්දා වීරිය සති සමාධි ප්‍රඥා සද්දා බලං විරිය බලං සති බලං සමාධි බලං ප්‍රඥා බලං තියනවාද ඔවා. යන්තම් හරි තියනවා නේද? ඊළඟ සත්පොඥංගය. මම මේ සත්පොඥංගේ වැඩෙන්න තමයි ගමඨාන් දීගෙන යන්නේ. හැම ක්‍රියාවක් ළඟම සතියෙන් ඉන්නවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දුක දකිමින් ඉන්නවා. අන්න සති සම්පොඥංගය. ඊළාට ධම්ම විචය ඇත්ත පේන්න පටන් ගන්නවා. මොකක්ද ඇත්ත? දුකයි. ලෝකේ දුකයි ඒක ඇත්තක්. සති ධම්ම විචේ විරිය ඊට පස්සේ මෙයාට වීරියක් ඇති වෙනවා. මෙච්චර කාලයක් මං හිතාගෙන හිටියා ලෝකේ සැපයි කියලා. අද පැහැදිලිව මං දැක්ක ලෝකේ දුකයි කියලා. අන්න වීරියක් ඇති වෙනවා. වීරියෙන් දිගටෝ මේ සත මේ සතිය වර්ධනය කරගෙන ඉදිරියට යනවා. ඊළාට විශාල ප්‍රීතියක් ඇති වෙනවා යාට. මම මෙච්චර කාලයක් මුලා වෙලා හිටියා මේ ලෝකේට. අද ලෝකේ යථාර්ථය මම දැක්කා. හරිම සන්තෝසයි. පීති. සති එතකොට ඊළඟට සැහැල්ලුව. සති ධම්මවිචේ විරිය පීති පස්සද්දී. ලෝකේ දුකයි කියලා දැක්කනම් පින්නතුනේ ලෝකේ ගොඩ ගහන්න පුළුවන් දෙයට. ගොඩ ගහන්න බෑ. සැහැල්ලු වෙනවා. හ්ම් සැහැල්ලු වෙනවා. සැහැල්ලු පැවැත්මක් ඇති වෙනවා. සැපය කියන්නේ ඒකයි. සැහැල්ලු සැහැල්ලුව පවතිනවා. ජීවිත පැවැත්ම සැහැල්ලු වෙනවා. සැප කියන්නේ යන්නේ ඒකයි. තේරුණා නේද? ඊළඟට සමාධිය සමාධිය කියන්නේ යථාර්ථය තුළම හැම තැනම යාට දුක පේන්න පටන් ගන්නවා. දුක පේනවා කියන එකට වඩා මම කැමතියි ඇත්ත පේන්න පටන් ගන්නවා. හැම තැනම ඇත්ත දකිමින් ඉන්නවා. එයා කොතනද මුලා වෙන්නේ නැහැ. ඇත්ත තුලම සමාධිගත වෙනවා. ඊට පස්සේ උපේක්ඛා. දැන් ඉතින් ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. යථාර්ථය දැක්කා. උපේක්ෂකව ඉන්නවා. මෙන්න සත්පුඥාන්ගේ. මෙන්න මේව ටිකෙන් ටික ටිකෙන් ටික වැඩිගෙන යන්නයි මම මේ කමතහන් දෙන්නේ. එතකොට මේවා හොඳටම වැඩෙන අවස්ථාව තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පරිපූර්ණත්වයටපත් වීම. මේවෙන් 29ක් වැඩෙන්න ඕනේ සම්මාදිට්ඨිය ඇති වෙන්න. 29ක් වැඩෙන්න ඕනේ. 30 වෙනි එක තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය සමගම මෙන්න මේ ටික වැඩෙනවා. මොකද්ද? සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. අන්න 37ක් වැඩුණා. මේක යාන්තම් ලාංඡන මාත්‍රයක් ඇති කරගන්න ඕනේ. එතන තමයි සෝතාපන්න කියන්නේ. හතරෙන් එකක් වැඩෙන්න ඕනේ. සෝතාපන්න වෙන අවස්ථාවේදී, සම්මාදිට්ඨිය ඇති වෙන අවස්ථාවේදී. එතන ඉඳන් මේ ටිකම වඩවාගෙන යන්න වෙන කමටහන් කොහෙද තියෙන්නේ? මේ ටිකම දිනු කරගෙන යන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට වඩා වඩන්න දෙයක් තියනවාද නෑ නේද ඉතින් <laughs> ඕක තමයි වඩන්න තියෙන්නේ ඉතින් අවසානයේදී අරිහත් ඵලයටපත් වෙයි මද ඉතින් නේද ඇති නේද නෑ ওই ටික වඩවගෙන යන්න මීට වඩා අමුතු කමටහන් නෑ තේරුණේ මීට වඩා අමුතුකම තාන්නේ දැන් එතකොට මේවා වඩාගෙන යනකොට 150 මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනකොට අන්න ඒ පුද්ගලයා නැවත කාම ලෝකෙට එන්නේ එකපාරයි කියනවා. ඈ කාම රාග පටික 150ක් ඉවරයි. භාගයක් වැඩිලා මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම භාගයක් වැඩනකොට කාම රාග පටික 150ක් ප්‍රහීන වෙනවා. ඉතින් එයාට කියනවා මියා නැවත කාම ලෝකෙට එන්නේ එකපාරයි කියලා. ඕක ඉතින් සංස්කෘතයෙන් කියාගත්තත් කමන්නේ සත්‍කෘත් ආගාමි කියලා. පාලියෙන් කිව්වත් කමන්නේ සක්‍රදා සකදාගාමි කියලා. සිංහලෙන්ම හිතා ගන්න ඕක ඉතින් මියා එකපාරයි දැන් මං එන්නේ කියලා. ඉතින් සක්‍රදාගාමි කමඨාන් කියලා අමුතියෙන් ඉල්ලනවා අපෙන් කමඨාන්. මේ මේක තියෙන්නේ වඩව ගන්න වෙන මොනවද වඩවන්නේ? පුළුවන් නම් මට පෙන්වන්න තවත් දෙයක් වඩවා ගන්න තියෙනවා නම්. තවත් දුරට මේ කමටහන් දෙකම වඩාගෙන යනකොට මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම හතරෙන් තුනක් වැඩෙනවා. එතකොට කාමරාග පටික සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. එයාට කියනවා නැවත මෙයා කාම ලෝකෙට එන්නේ නැහැ කියලා. ඔන්නම් අනාගාමී කියලා කියාගත්තා කමන්නේ නොකියුවක් කමන්නේ. නොකියනවා වඩා හොඳයි. තමන් අවබෝධ තමන් දැනගන්න ඕනේ තමන් ඉන්නේ කොහෙද කියලා. එහෙම නැතුව මේ කමටහන් වඩන්නේ නැතුව ওই තැන් වලට යන්න බෑ. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න ඕනේ. වඩන්න ඕනේ, වැඩෙන්නේ නැහැ වඩන්න ඕනේ. තේරුණා නේද? ඉතින් මේ සක්‍රදාගාමී මාර්ගය ගැන කතා කරන කට්ටිය උගාක් ඉන්නවා මෙතන කරුණා කරලා ඒ කට්ටිය මාව හම්බ වෙන්න ලබන ඉද උදේ වරුවේ ලබන ඉරිදා උදේ වරුවේ මාව හම්බ වෙන්න හැබැයි අවුරුදු දෙකක් වත් මේ සෝවාන් ඵලයට ගිහිල්ලා ඒ සෝවාන් ඵල සමාපත්තිය හොඳට වැඩිලා තියෙන්න ඕනේ. ධානය වලට මෙහෙම කරනකොට යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ தත්ත්වෙටපත් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවනම් මම හම්බ වෙන්නකෝ. පටස් ගාලා ධානය වලට යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට මේ මම දින කමටහන් හොඳට ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ. මම ඒ කට්ටියගෙන් ප්‍රශ්න අහලා ධර්මාබෝධය ලැබිලා තියෙනවා නම් තව ටිකක් උපදෙස් දෙනවා. පොඩි පොඩි අනුපාන වාගේ දෙයක් වෙනස් කරන්න තියෙන අනුපාන මන් දෙන්නම්. හැබැයි හොඳට වැඩිලා තියෙන්න ඕන. නිකම් මේ මම දැන් අවුරුදු 3ක් සෝවාන් ඵලයටපත් වෙලා කිව්වට බෑ. අවුරුදු 3ක් කිව්වට බෑ. අපි පරීක්ෂණයක් පවත්වන්න ඕනේ මේ කට්ටියට දහම වැඩිලා තියෙනවද කියලා. තියෙනවා නම් අපි ඉස්සරහට තව තල්ලු කරගෙන යනවා. තේරුණේ? හැබැයි මේ කමඨහන් ටික නම් එකක් වන්නේ නැර වඩන්න ඕනේ. මම සෝවාන් මාර්ගයේ කමඨහන් දෙනව නේද? මේ දෙන්නේ අරිහත් මාර්ගයට දෙන්නේ කමඨහන්. සෝතාපන්න මාර්ගයට කියන 아무තු කමටහනක් නැහැ අරිහත් මාර්ගයටමයි දෙන්නේ. ඒවා වඩන්නේ නැතුව නම් බෑ හැබැයි. ඔය ධානාගත වීම, පිළිකුල් භාවනාව, සක්මන් භාවනාව, උද්‍යාවේ ඥානෙ, පංච උපාදානස්කන්ධේ, විඥාන නාම රූප හේතුඵල ඔක්කොම වැඩිලා තියෙන්න ඕන. හොන්දට වැඩිලා තියෙන්න ඕන. එහෙම තියෙනවනම් එහෙම කට්ටිය අවශ්‍ය නම් මම හම්බ වෙන්න ඉරිදා ලබන ඉරිදා උදේ මාව හම්බෙන්නකො. පරීක්ෂණයක් පවත්වලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. කොච්චර වැඩිලා තියෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. හ්ම්. එහෙමනම් දැන් අපි සීලය පිරිසිදු කරගත්තා. අප ලබා ගන්න මෙන්න මේවා කියලාත් අපි දැනගත්තා. ඊළඟට තවත් අපේ ලැබෙන දේක් තමයි මේ මාර්ගය යනකොට සත්‍ය ආර්ය ධනය. ඔය කට්ටියට තියනවද දන්නේ බලන්න තියනවද කියලා පොඩ්ඩක් හරි. සද්ධාව, සීලය, හිරියොත්ප්ප තියනවද ඔවා? සත් හිරියොත්ප්ප කියන්නේ පවට ලැජ්ජයි බයයි. ඊළඟ ත්‍යාගය. ත්‍යාගය කියන්නේ මොකද්ද? දීම ත්‍යාගය කියන්නේ මොකද්ද? ත්‍යාගය කියන්නේ මේ ලෝකේ අතහල යුතුය කියන තීරණය. ත්‍යාගය කියන්නේ දන් දෙන එක නෙමෙයි. මේ ත්‍යාග කියන වචනේ ආර්ය පුද්ගලයේ වල තියෙන ධනයක්. දන් දීම නෙමෙයි. දන් නම් දෙන්නේ ඕන තරම්. ලෝකය අතහල යුතුය කියන තීරණය ත්‍යාගය කියලා කියන්නේ. ඒක ඒක ඉන්නේ ශ්‍රද්ධාවෙන් තමයි. මේ සියලුම ධන සත්කාරේ ධනයව මත විලා ඉන්නේ ශ්‍රද්ධා ධනෙ පදනම් කරගන්නේ නේද? සීලය ඇති වෙන්නේ ශ්‍රද්ධාව නිසා. ලැජ්ජා බය කියන ඒවා ඒවා සීලය තුල තියෙන දේවල්. ත්‍යාග ධනයත් ඒ වගේ. සුත ධනය කියන්නේ සුත ධනය කියන්නේ ධර්ම ශ්‍රවණය කිරීමේ ලාභය. දැන් ඔය කට්ටිය ලබාගෙන ඉන්නේ මේක තමයි සතියේට සැරයක් හරි ලබනවනේ. ඊළඟ පඤ්ඤා ධන. ප්‍රඥා ධනය මේ හැම ධනයක් තුළම ගැබ් වෙලා තියෙන්න ඕනේ. සත්තාරි ධනය. ආන් ඒවා Taman ළඟ තියෙනවද කියලා පරීක්ෂණයක් පවත්වන්න. ආධ්‍යාත්මය පිළිබඳව ප්‍රතිවේක්ෂා කරන්න. මල්ලඟ තියනවද මේවා? තියනවා නම් සතුටටපත් වෙන්න. තේරුණා නේද? ඊළඟට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨ විසුද්ධි ඈ ඕවා තියනවද කියලා පොඩ්ඩක් බලන්න. තේරුණේ? එහෙමනම් දැන් මේ ටිකත් මේ විදිහට මම අර පූර්වාංගමයක් වශයෙන් මම මේ සඳහන් කළේ. මෙයා මතක් කරලා දෙන්න ඕනේ. මේ භාවනා වැඩසටහනෙන් භාවනා පන්තියෙන් ඔය පින්නතුන්ට ලැබෙන දේවල් ගැනයි මම මේ කතා කළේ. ඕවා ලබාගෙන ලබාගෙන යනකොට සම්මාදිට්ඨියක් ලැබෙයි ඈ. සම්මාදිට්ඨියක් ලැබෙයි. ඒක එක්තරා ඵලයක් පමණයි සම්මාදිට්ඨිය කියන්නේ. එක්තරා ඵලයක්. එකක් 30 වෙනි එක. 29ක් වැඩෙන්න ඕනේ. එතෙන් යන්න. එහෙමනම් දැන් අපි සීලය පිරිසුදුයි සීලය පිරිසුදුයි පිරිසුදු සීලය ඇති කරගෙන අපි ටික වෙලාවක් චිත්ත විවේකයෙන් අපි ඉන්න ඕනේ සම්මා සමාධියට යන්න ඕනේ සම්මා සමාධිය කියන්නේ නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව සිත පිරිසිදු කර ගැනීම සඳහා අපි සමාධිගත වෙනවා ධානාගත වෙනවා ඒ සඳහා බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ පළවෙනි පරිච්ඡේදය සතිපට්ඨාන සූත්‍රයේ ආන අප ආන සති භාවනා ආස්වාසයට ප්‍රස්වාසයට හිත යොමු කරගෙන ඒකේ ස්වභාවය දකිමින් ඉන්න අච්චරයි ඒක පාලනය කරන්න යන්න එපා ඒක අපි කරන වැඩක් නෙමෙයි ආස්වාදයේ ප්‍රස්වාදයේ මේ කයේ ස්වභාව සිද්ධියක් ඒකට මේ ඒකාග්‍ර කරගෙන අනික ගැටෙන දැන් බලන්නත් එපා. ඇලෙන දැන් බලන්නත් එපා. ඒවා බලන්න ගියන් පස්සේ ගැටෙන්න තමයි වෙන්නේ. කොහෙද කියලා තියෙන්නේ? ඔය පොතේ කියනවත් පොතේවත් කියලා නෑ නේ. මේ හුස්ම ඉහළ පහළ යනවා දැනෙනවා. ඕනේ මොඩේකට ඕක දැනෙන්නේ නැද්ද ඔය? දැනෙනව නේද? කාටවත් දැනෙනවා ඔක. දැනෙන්නේ නැත්නම් ඉස්පිරිතාලේ යන්න වෙනවා. ඈ හුස්ම ඉහළ පහළ යනවා දැනෙනවා. එතකොට දිගට නම් දිග ස්වභාවයක් නම් දැනෙන්නේ දිග්ගායි දිග්ගායි දිග්ගායි කියන ඒකට අනුගතව හිතනවා. අනුගතව හිතනවා කියන්නේ එතකොට දැන් බලන්න දිග්ගායි දිග්ගායි දීර්ඝාය දැන් හිතට වෙන දිහාක දුවන්න බෑ ඒකටම හිර වෙලා තියෙන හුස්මටම ඔතන රිද්මයක් දෙන්න දෙන්නේ අපි හුස්මේට අනුගත වෙනවා කියන්නේ ඒකයි කෙටි ස්වභාවයක් දැනෙනවා නම් කෙටි කෙටි කෙටි කෙටි කියලා හිත හිත ඉන්නවා එච්චරයි නොයෙකුත් දේවල් හිතන්නේ නැතුව හුස්ම ගැනම හිත හිතා ඉන්නවා ඊට පස්සේ මේක සියුම් වෙන්න පටන් ගත්තොත් සියුම් වෙන ස්වභාවය ගැනම හිතන්න ඕනේ. සියුම් වීගෙන යනවා කියලාම හිතන්න එච්චරයි. එතකොට ඊටා ඉක්මනින් සියුම් වෙලා සියුම් වෙලා ගිහිල්ලා දැනෙන්නේ නොදැනෙන්නේ නැති තත්ත්වයටපත් වෙයි. අන්න ඒක තමයි ආනාපාන සති සමාධිය. ඊට පස්සේ හීන් සැරේ හුස්මත් එක්කලාම හිත ඉහළ පහළ යන්න පටන් ගන්නවා. ඔහේ යදි යදි තියෙනවා. එතෙන්ද අපි කියන්නේ සංසිඳිලා. සංසිඳිලා. අර ගොරෝසු භාවය අඩු වෙලා තියෙනවා. ඔතන හිතත් සංසිඳිනවා, කයත් සංසිඳිනවා. ඒ සංසිඳන ස්වභාවය තුළ බොහෝ වෙලාවක් ඉන්නවා එච්චරයි. ආනාපාන සති සමාධිය කියන්නේ ආමේකයි. එතකොට කෙලෙස් යට යනවා පංච නීවරණ යට යනවා පළවෙනි වතාවට යට යනවා දෙවෙනි වතාවට යට යනවා තුන්වෙනි වතාවට යට යනවා හතරවෙනි වතාවට යට යනවා ඉතින් අපි ඒවට කියනවා පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියලා. දහනය. දානය කියන්නේ දැවෙනවා. මොනවයි දැවෙන්නේ? කෙලෙස් දැවෙන්නේ, පංච නිකරණ දැවෙන්නේ. ඉතින් මේ ටික අවබෝධ කරගෙන දැන් එහෙමනම් කට්ටිය ඇස් දෙක පියාගන්න ඇස් දෙක පියාගෙන අත් දෙකක් පියාගන්න ඕන සංවර විදියට වම් අත උඩින් දකුණු අත තියාගෙන ඒ අත ඔඩොක්කුවෙන් තියාගන්න. කොන්ද කෙලින් තියාගන්න. කෙලින් වෙන්න හේතු වෙන්න එපා. දැන් එක වතාවක් පමණක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න එතෙන් සිට හුස්මටම හිත යොමු කරගෙන හුස්මෙහි දිග ස්වභාවයක් දැනෙනවා නම් දිගයි දිග dingai dingai dingai dingai කියලාම හිතන්න හුස්ම නොදැනී sentirlo. Krishna. 山，森林。 තන් the hello, we phong අතරවෙනි ධ්‍යාන tự 只为你 හතරවෙනි ධානයට ඔබ දුන් කාල සීමාව අවසానයි දැන් සමාධිය බැස ගිහින් තියනවා දැන් හිමිහිට ඇස් අරින්න පියාගෙන විනාඩියක් පමණ විවේක සුවයෙන් ඉන්න. දැන් බලන්න වෙනද වගේ සිටිවිලි ගලාගෙන එනවද? එහෙම නැතිනම් සිත නිදහස් වෙලාද කියලා බලන්න. ධර්මයට සමුවැදිලා එයාට අපි අදිෂ්ඨානයක් දෙනවා විනාඩි 10ක් හරි Taman කැමති වෙලාවක් විනාඩි 15ක් හරි 20ක් හරි අපි අදිෂ්ඨානයක් දෙනවා මෙච්චර වෙලාවක් පවතින්නේ කියලා. එතකොට හරියට ඒ වෙලාව ඉවර වෙනකොට ඇස් දෙක ඇරෙනවා. <clears throat> තේරුණා නේද? දැන් අපි නිදාගන්න යනකොටත් අදිෂ්ඨානියක් දුන්නොත් පාන්දර 4ට අවදි වෙන්නේ කියලා හරියට පාන්දර 4ට හැඳ ගැරෙනවා. කිසි අමාරුවක් නැහැ. මේකත් ඒ විදිහටම පුළුවන් අදිෂ්ඨාන දෙන්න. හතරවෙනි ධානය සකස් කරගෙන හතරවෙනි ධානයේ විනාඩි 10ක් හරි 15ක් හරි Taman කැමති වෙලාවක් දෙනවා. විනාඩි 10ක් පවතිවා කියලා අදිස්ථානයක් දුන්න හැටි හරියට විනාඩි 10 ඉවර වෙනකොට මේක නිකාම බහැලයි. ඒක එක ක්‍රමයක් ඕනනම් අපිට 3ට 2ට 1ට බහැලා ආස්වාසයට හිත දාගෙන එතනින් බසවන්නත් පුළුවන්. මේ ක්‍රම දෙකකින් පුළුවන්. හතරවෙනි ධානයට ගිහිල්ලා Taman කැමති වෙලාවක් ඉඳලා 3ට බහිනවා. තුන්වෙනි ධානය කියලා. ඊළඟට දෙවෙනි ධානය කියලා දෙකට බහිනවා. ඊළඟ පළවෙනි ධානය සිල එකටම එනවා. ඊට පස්සේ හුස්මටම ඒකාග්‍ර වෙනවා. ඊට පස්සේ ආයසරයක්. ඊට පස්සේ සමාධිය පසීවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒකටත් වෙලාවක් දෙන්න පුළුවන් පළවෙනි ධානය විනාඩි 5ක් හරි 10ක් හරි තව තේවා කියලා. ඒත් ඔය ගමේම තමයි. ඉතින් අර පල්ලෙහාට ඇවිදින් බහිනවා. අතන උඩ ඉඳලාම බහැලා යනවා. කරද්දක් නැහැ ඒක. ඒ කොහෙන් බැස්සක් කමන්නේ එකපාරට ඇත් දෙක ඇරපු හැටි ආයෙ පියා ගන්න ඕනේ. ඇත් දෙක ඇරපු හැටි ඇත් දෙක පියා ගන්න ඕනේ. පියාගෙන විනාඩියක් විතර ඉන්න ඔය වේකෙන්. ආන් එතකොට හරියනවා. එහෙම අදිෂ්ඨානයක් දීලා ඉන්න ඕනේ. අදිෂ්ඨානයක් දෙන්නේ නැතුව ඇස් අරින්න එපා. අදිෂ්ඨානයක් දුන්නාම ඒක බහැලා යනවා. ඉතින් මේක හොඳට තේරුම් ගන්න මෙතනින් අපි කරන්නේ මොකද්ද? හුස්මටම ඒකාග්‍ර කරගෙන. හැබැයි හුස්ම ඇලීමෙන් ගැටීමෙන් තොර පිරිසිදු වාතය වෙන්න ඕනේ. ඒ පිරිසිදු වාතයට ඒකාග්‍ර කරගෙන එතනින්ම සමාධිගත වෙනවා. ඒකාග්‍රතාවය කියන්නේ යම් කිසි දෙයකට එක පිහිට ගන්නවා, ඒක අග්‍ර කර ගන්නවා, <clears throat> ඒක අරමුණක් ගන්නවා. එහි බොහෝ වේලාවක් ඉන්නවා කියන එකයි සමාධිය කියන්නේ. සමතය බොහෝ වේලාවක් පවත්වාගෙන යනවා. අන්න එතනයි සමත සමාධිය කියලා කියන්නේ. එතකොට අපි දැන් හුස්මට ඒකාග්‍ර කරගෙන බොහෝ වේලාවක් ඉන්නකොට එතන උපේක්ෂාව නෑ තියෙන්නේ. පංච නීවරණ යට යනවා. පංච නීවරණ යට යනවා. යට යන්න යට යන්න මොකයි සැනසීමක් දැනෙනවා. ප්‍රීතිය කියලා කියන්නේ ඔන්න ඕකයි. ප්‍රීතියක් දැනෙනවා. ප්‍රීතියක් දැනෙන්න දැනෙන්න මොකද වෙන්නේ? සමාධිය බලවත් වෙනවා. සමාධිය බලවත් වෙන්න බලවත් වෙන්න තවත් පංච නීවරණ යට යනවා. පංච නීවරණ යට යන්න යට යන්න ප්‍රීතියත් බලවත් වෙන්න බලවත් වෙන්න අර හුස්මට ඒකාග්‍ර කරගෙන තියෙන විතක්ක ਵਿਚාර දෙක පැත්තකට විසික් වෙලා යනවා. ඒක අවශ්‍ය නැති වෙනවා. අන්න එතකොට දෙවෙනි ධානය තලයේ විශාල ප්‍රීතියක් ඇති වෙනවා. ඒ දෙවෙනි ධානය තලයේ ඉතින් හොඟ වෙලාවක් ඉන්න පුළුවන්. හරි ප්‍රීතියෙන් ඉන්නවා ඉතින්. ඈ එතකොට මොකද වෙන්නේ තවත් සමාධිය බලවත් වෙලා තව තවත් සමාධිය මේ මේ පංච නීවරණ යට යනවා යට යන්න යට යන්න සැපයටපත් වෙනවා සැහැල්ලු භාවයටපත් වෙනවා කියන එකයි සැපය කියන්නේ කයයි හිතයි දෙකම සැහැල්ලු වෙනවා සැපය කියලා කියන්නේ සැහැල්ලු භාවයටපත් වෙනවා සැපය කියලා කියන්නේ ඒකයි ඉතින් මේ සැහැල්ලු වුණා වූ සිත තවත් සමාධික වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ නැගලා යනවා. හිස මුදුනේ ඉහළට නැගලා යනවා. අන්න එතන හතරවෙනි වරටත් කෙලෙස් දහණය වෙනවා. එච්චර ඊට වඩා දෙයක් මේකේ නෑ. හිත ඉහළට නැගිලා ඔහේ ඉතින් පාවෙවි තියෙනවා. එතකොට චිත්ත විවේකයක් ලැබෙනවා අපිට. චිත්ත පාරිශුද්ධියක් ලැබෙනවා. චිත්ත ශක්තියක් ලැබෙනවා. මන ශක්තිමත් වෙනවා. මන ශක්තිමත් වෙනවා කියන්නේ ධාරණ ශක්තිය වැඩි වෙනවා කියන එක. ඉතින් මෙන්න මේවා තමයි සමාධියෙන් බලාපොරොත්තු වෙන්නේ. හටගත්තා වූ අකුසල් මර්ධනය කරනවා. අර අර චතුරාංග සමන්නාගත වීරියම කොට ධර්මයක. පංච නීවරණ කියලා කියන්නේ මොකද්ද? හටගත්ත අකුසල්. ඒවත් වර්ධනය කරලා දානවා. නැවත පංච නීවරණ වලට ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ අපි. මොකද යලිත් යලිත් යලිත් යලිත් අපි සමාධිගත වුණාම ආයෙ එන්නේ නැහැ ඒවා. ඒතර කුසල් වර්ධනය වෙනවා. උපන් කුසල් දියුණු වෙනවා. උපන් කුසල් තමයි විතක්ක, ਵਿਚාර, පීති, සුඛ ඒකාග්‍රත. ඒවා තමයි උපන් කුසල්. ඒක දියුණු වීම තමයි යරිත් යරිත් මේ සමාධිය වඩනකොට තවත් මේ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ ඒකාග්‍රතාව කියන ඒවා දියුණු වෙලා උපේක්ෂාවට යනවා. ඕක චතුරංග සමන්නාගත වීර්ය වලට දාන්න පුළුවන් ඕක. සමාධිගත වීම. හැම එකක්ම ඒ වගේ. සීලයත් ඒ වගේ තමයි. සීලෙන් සීලෙන් ඇති වෙන්නේත් ඒකමයි. සතර සම්‍යක් ප්‍රධාන විරිය කියලා කියන්නේ. අපි හැම එකකින් බලාපොරොත්තු වෙන්නේ අකුශල මර්ධනය සහ කුශල වර්ධනය.